අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි වෙලාව ලැබිලා තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන අපි මෑණින් මෑණියන් වාසගේ ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරන විදියට අවසරයි ස්වාමීන් වහන්ස අද දවසට භාවනා අධ්‍යක්ීම් සම්බන්ධ වාර්තා 6කුත් ධර්ම කාරණා සම්බන්ධ වාර්තා දෙකකුත් වශයෙන් වාර්තා 8ක් ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි తాවකාලිකව සමතහයට නැඹුරුව භාවනාව සිදු කරගෙන යමි. එවිට ආනාපානයේද සක්මනේද විචිත්‍රවත් තොරතුරු රාශියක් පැහැදිලිව වෙන්කොට හඳුනා ගැනීමේ ප්‍රබල සතියක්ද මූලික අරමුණේම විචිත්‍රවත් බැව් රාශියම දකිමින් උවද සිත බාහිර ශබ්ද හා සිතුවිලි වලට යාමේ දුර්වලතාවය අඩුවීමද උපයා ගතිමි. පර්යංකේදී කම්පන තරංග ඇති හා නැති තැන් පරීක්ෂණයට සතිය ඉබේම கிඳා බසී. පර්යංකය පටන් ගනිද්දීම නිදහසේ වාඩි උනේමි. විශේෂ යමක් කිරීමට උත්සාහ නොකර සිටිද්දී කම්පන තරංග අඩු ප්‍රදේශය මත සතිය පතිත විය. තරංග නැති එම ප්‍රදේශය සම්මත පරිසර තත්වයක් යයි සලකාගෙන විවිධ අරමුණු වරහන් ඇතුලේ ආස්වාස ප්‍රස්වාස සුලං රැලි බාහිර ශබ්ද සිතුවිලි ආදිය නිසා මෙම සම්මත පරිසර තත්වයේදී යටි නූලෙන් වාගේ කම්පන තරංග ඇති වේදැයි සතියෙන් බලා සිටීමේ යමක් කිරීමට නියෝග කරන සිතුවිලිත් සිදු උදය විස්තර ਵਿਚාර කිරීමට දඟලන සිතුවිලිත් සමහර ඉබේ ඇසුන ශබ්දත් සිතුවිලිත් මා බලෙන්ම සිත පිට යවා ඇසූ බාහිර ශබ්දත් විටක කම්පන තරංගයක් දෙකක් නිකුත් කර නතර විය. ඉහත දැක් වූ අරමුණුම තවත් විටක සම්මත පරිසර තත්වයට කම්පන තරංග නිකුත් නොකර බාධා නොකර සිටින අයුරුත් සතියට ලක්විය. විටක කම්පන තරංග දිගටම නොදැනුණු අවස්ථා අද්දුටු අතර බලෙන්ම සිත බාහිර ශබ්දවලට යවා කම්පන තරංග ඇතිවනු දුටු විට මා නින්දේ පසු නොවූ බව ඊට සාපේක්ෂව තහවුරු කර ගතිමි. එකකට සාපේක්ෂව අනෙකේ ඇති නැති බවත් කිසි දෙයක හොඳ නරකවලට ස්ථීර ලේබල් නැති බවත් නිගමනය කරගත හැකි විය. එදිනෙදා කටයුතුවලදී අමතක වීමේ හා සැලසුම් සහගත නොවීමේ දුර්වලතාවයන්ද අතීතයට සාපේක්ෂව අඩුය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේකදී අර මුල්ම වාක්‍යයක් කියනවා මේ සමතේට බරව ගෙනිච්චා කියලා ඇත්තටම ඒක නිවැරදි වෙනවා නම් මේක සමාධියට බර ප්‍රකාශයක් නිරීක්ෂණයක් හැබැයි මේ සමාධියත් සමත සමාධියක් නෙවෙයි විපස්සනා සමාධියක් ඒකට ලක්ෂණේ වශයෙන් පෙන්වන්න තියෙන එක නිතරම තමන්ගේ මූල කර්මත්තානේ පේන තැනින් පේන දුරින් ඇහි මට්ටමේ තියාගෙන යන නිසා සමාධියක් තියෙනවා හැබැයි අනිකෝනේ අරමුණට යන්න දෙන්න පුළුවන් යන්නේ නාර මොනරත් එන යන ගති මුලමැද අග පේනවා. බලාගෙන ඉන්න අරමුණෙත් පේනවා. පසුබිමත් පේනවා. නිසා මේක සමතේකට වඩා සමාධියක්. මොකද සමතේකට ගියාම වෙන්නේ අරමුණක් ඇතුළට ගිඳා බැහිම නිසා අරමුණක වග විස්තර හොයන්න වෙලාවක් නැහැ. මුලමැද අග බලන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේක සමාධියට බරව යන ගමනක් කියනවනම් වඩා හොඳයි. කෙසේ නමුත් විස්තරේ හොඳයි අහගෙන ඉනකොට තේරෙනවා මේ බොරුවක් කියන්න හදනවා හෝ එහෙම නැත්නම් කියා ගන්න දෙයක් බැරි වෙච්ච දෙයක් කියා ගන්න බැරි ගොළුකමක් මොනවාක්වත් ඇත්තේ නැහැ. ඉතින් මේ විදිහට මේක හිතනද ওই විදිහට මානසිකත්වයේ පවත්වාගෙන අපි මාදායක් අවුරුද්දක් දෙකක් ඉන්නකොට කොච්චරනම් විවිධ ශේෂ්ඨ වලට හිත ඉතිරි පැතිර යයිද ඒක ඇත්තටම මේ භාවනාවේ ලැබෙන ආනිසංශයක් නෙවෙයි අපි විහිං මේ උවමනාවෙන් පටු තීරයක හිරව කරගන්න දඟලන අමනකම නිසා අපිට විශාල ශේෂ්ඨයක විවිධාංගීකරණය විහිං වළක්වාගෙන තියෙනවා. භාවනාවට යන්න දුන්නොත් මේ විවිධාංගීකරණය කොච්චරද කියනවනම් ඒ Taman ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියනකෝ පැවිද්ද උපද උපවිද්දද කියනකෝ මොකක්වත් නැතුව මානව මනස කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ආයෙ පටු කරන්න එපා. විනිශ්චය කරන්න එපා. අර අවශ්‍ය කරන සත්‍යයත් සීලයත් සද්ධාවත් දීලා හිතට මේ නිසි නිින්ද වැඩෙන්න ගන්න එකයි තියෙන්නේ. ඒක තමයි Taman Tamanට කරගන්නා වූ විශාලම මේ අර්ථ සිද්ධිය අර්ථ කුසලය. ඉතින් ඒක තමයි කරණීයන් කරණීයන් අත්ත කුසලේන කියලා කියන්නේ අපි කරණීය මෙත්ත සූත්‍රය කියලා නිකන් නමක් මාරු කරගෙන තියෙනවා. අත්ත කුසලේ කියන්නේ ඒකයි. ඉතින් ඕකට බාධා නොකර දිගට යන්න දෙන්න. මේ දෙපොලක ඒ වගේ ලියවිලා තියෙන අඩුපාඩුකම් වගේ තියෙනවා පළවෙනිම ලියන ඔය මේක සමතේට බරව ගෙනිච්ච තව තැනක ලියලා තියෙනවා මම මේ විනිශ්චය කරගත්තයි කියලා. භාවනා කිසිම තැනක විනිශ්චයක් කරුවොත් ඒක වරද්දාගෙන තියෙනවා. කිසිම විනිශ්චයක් කරන්න එපා. විනිශ්චය කිරීම අනිත්‍ය ලක්ෂණ බැලීමට කරන ප්‍රධානම බාධා. කිසිම විනිශ්චයක් කරන්න එපා. ඒවට විනිශ්චය වෙන්න දෙන්න විනිශ්චයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන ලෝකයක තමයි මේ විනිශ්චයන් ලේබල් අපි හිර කරගන්න හදන්නේ. ඒ නිසා මේක යනකොට Taman ඇන ගහ ගන්න හැදුවත්, හිර කර ගන්න හැදුවත්, හිර කර ගන්න බැරි තරම් මේ හිත වඩා වර්ධනය වෙන්න පටන් ගන්න එකට තමයි භාවනාව කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකය ආනාපාන සතිය වරහන් ඇතුලේ උඩුතොලට ඉහළින් හුස්ම ස්පර්ශවන ස්ථානයේ සිහිය පිහිටුවීම සති නිමිත්තෙහි සිහිය පිහිටුවා සිටින සමහර අවස්ථාවල වඩාත් සිහිය විසිරෙන විට සති නිමිත්තෙහි සිහිය පිහිටුවා ගනිමින්ම සිතුවිලි මෙනෙහි කිරීම මීට වසර කිහිපයකට පෙර කර බැලුවා. එවිට අරමුණු අඩුවන බවත් ඉඳ හිට පැමිණෙන සිතුවිලි ගෙවන් වීමත් දැකගත හැකි වූ අතර සති නිමිත්තෙහි සිත තැම්පත් වුණා. ඉන්පසු සිතුවිලි වැඩිවන සමහර අවස්ථාවලදී මෙසේ කර බැලුවෙමි. අරමුණු නොදැනී කය නොදැනී ගියා. පැයක් පමණ ගතව ගිය පසු ඇස් ඇර බැලූ පසුත් කය පවතින බව නොදැනුණ අතර අරමුණු වෙන්නේ නැති ගතියක් පැවතුණා. දැනීම්, දැකීම්, ඇසීම් මාත්‍රයකට පමණක් සීමා වුණා. නින්දේදී පවා සතිමත් භාවයක් පවතින අතර වෙනදා වගේ නිදිගත් බවක් නොදැනුණා. සක්මන හා දෛනික කටයුතු සක්මනේදී පියවරෙහි හා සිහිය පිහිටුවා සිටින සති නිමිත්තෙහි සිහිය දෝලණය වන බව දැනුණා. ලනුපැදුර කෙළවරෙහි ඇති ඇටසැකිල්ල පිළිබඳව සමහර විටකදී ඇතිවන සිතුවිලි නැතිව ගියා. උදාහරණ වශයෙන් මෙහි ගැහැණු පිරිමි භාවයක් නෑ නේද? ඇටසැකිලි වලට බය වුනේ මේ හිස් භාවයට දැයි ඇතිවන සිතුවිලි නැතිව ගොස් දැකීම් මාත්‍රයකට පමණක් සීමා වුණා. වෙහෙසකර සිතුවිලි එනම් රමණය කිරීම නැතිව ගියා. සිතුවිලි ප්‍රේරණය වී ඇති බව දැනුණා. පින්වත් ස්වාමින් වහන්ස තවදුරටත් උපදෙස් ලබා දෙන සේක්වා නිදුක් නිරෝගී සුවත් සසුන්කෙත පනපවන්නට චිරජීවනයත් ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින්ම සැනසේවා මොඩෙක් මේ ගියොත් ඇටසැකිල්ල ඉස්සරහට ගෑනු පිරිමි නැති වුණාට ගෑන ඇටසැකිල්ල දිනව ගෑනු පිරිමි කම ගෑණීගේ සෝනි මේකලාවයි පිටිගේ සෝනි මේකලාවයි වෙනස්. ඉතින් අපිට හිතෙන්නේ මේ ඇට නම් ඇටම කියලා. විද්‍යාඥයෝ එහෙම කියන්නේ නැහැ. විද්‍යාඥයෝ ඇට දිහා බලලා කියනවා ඔය මේ පොසිල විද්‍යාවේදී බොහෝ විට මේ සතකේ එක ඇටයයි අහුවෙන්නේ. ඊට පස්සේ සතා සම්පූර්ණයෙන්ම නිර්මාණය කරනවා යටියට සාපේක්ෂව අනික් ඇට. ඒකෙන් හොයලා බලලා කියනවා මේ ගෑනු සතෙද්ද පිරිමි සතෙද්ද කියලා. ඉතින් හම්බෙලා තියෙනවා මේ මට මතක නැහැ මෙසොපොතේමියාවේ හරි මේ මුහුදු වැල්ලේ මඩක කකුල තියලා ඒ කකුල සම්පූර්ණයෙන්ම ගල් වෙලා දැන් තියෙනවා නිකන් සිරිපතුල වගේ අවුරුදු ලක්ෂ 40ක් විතර පරණයිලු පීවර 3-4ක් තියෙනවා ඉතින් ඒකේ බලලා ඒ ඒ ඒ කකුලේ ලාංඡනය බලලා මම දන්නේ කොහොමද කියලා ඒක කාන්තාවක්ගේ බවත් එක එක වැල්ල පොඩ්ඩක් ඇලෙට තියෙන්නේ එක බයක් බරට තියලා තියෙනවා අනික් බය සෑල්ලුවට තියලා තියෙනවා අනික් බය බරට තියලා තියෙනවා ඒ විද්‍යාඥයා කියනවා ඒ කකුලට Tamange කකුල තිබ්බට පස්සේ අවුරුදු ලක්ෂ 40කට ඉස්සෙල්ලමගේ නෑයෙක් හම්බුණා වගේ මට තේරුණා මේක වෙලා තියෙන හැටි මට හිතෙන්නේ දරුවෙක් වඩාගත්ත ගෑනු කෙනෙක් මේකේ ගිහිල්ලා තියෙන්නේ දරුවා ගිය පැත්තේ කකුල බරට තියනවා කියලා ඒ මනුස්සයා කියලා තියෙනවා ඉතින් ඒක නිසා අපි අපිට දැන් අපි ගිහිල්ලා බලුවා නම් ඒ ඒ මේ ගල් වෙලා තියෙන මඩ තට්ටුවේ අපිට ගෑන පිළිකාව පේන්නේ නැහැ. ඒවත් මේවා තියෙනවා. ඉතින් ඒව ඇතර සම්මත කරගත්ත දේවල්ද නැත්ද කියන්න මන් දන්නේ. ඒසයි මැරුණාට පස්සේ වුණත් ඒ ගඳ තියෙනවා. ගෑනු ගඳ හෝ පිරිමි ගඳ තියෙනවා. ඉතින් අර දැක් මෝඩෙක් ගියාම කියන මේක ගෑනු පිරිමි කමක් නැහැ කියලා. හැබැයි ඇට සැකිල්ල hina නැති ඕගොල්ලන්ට මයිලකට ඇවිල්ලා මට පේන්නේ එක එක්කත් එළිය සක්මන් කරන්නේ මේක ඇතුළේම තමයි පිටර දාන්නට කිකිලිය වගේ ඇතුළටලා ඉන්නවා. එළියට ගිහලා සක්මන් කරනවා ඔය කතා කියන්නේ නෑ මම මේ තරහට නෙමෙයි කියන්නේ. මේ පායන දවස් ටිකයි අපිට තියෙන්නේ කරුණා කරලා ගිහිල්ලා අර වැල්ලේ සක්මන් කරපල්ලා. එතකොට ඇටසැකිලි hina වෙන්නේ නෑ. මේක මම දැක්ක මේක වටේ කරගෙනවා කට්ටිය. අර ෂෝක් එකට අවුව පායලා දෙනවා. මැද පිටුල කොච්චර වේදම් කළද අපි හැදුවේ. එකෙක් නැහැ. කෙසේ නමුත් මේ මේ කමඨාන් සුද්ධ කිරීමක් නෙමෙයි මම මේ වැල්බට අරන් කතා කරන්නේ. කොහොම නමුත් අර විදිහට Tamanට මේ පුංචි පුංචි විස්තර පේන්න පටන් අරගත්තා නම් මතක තියාගන්න ඒක තමයි අපි මේ දවස් ගාණක් එක හැලියපත් කාගෙන එක වාලයක් ඇට ඉඳලා මේ ගැම්ම ඇති කරගත්තේ ඊට පස්සේ අන්නේ පේන විස්තර වෙත පැමිණෙන විස්තරට බාධා නොකර එවිට තමයි බාහිර දේවල් වලින් ඔලුවන් රක් කරගන්න නැතුව ඒ විස්තර දිගේ ඉදිරියට යන්න ගියොත් ඒක පුදුමාකාර විදිහට මේ ජම්ම ගැම්ම කනවා Java කැපෙනවා ඊට පස්සේ Tamanට මේ මේකෙන් පිට ය아가න්න බැරි තරම් සතිය පිටනවා හැබැයි මේක දිගටම මේ සති නිමිත්ත කියන වචනේ පාවිච්චි කරලා තිනවා ඒක ටිකක් නොමග යවන සුළුයි මොකද්ද මේ කතා කරන්න කියන එක කියනවනම් සති නිමිති කියන තාක්ෂණික වචනේ පැත්තක දාලා මෙන්න මේකයි කියලා රචනයේ තව ස්වභාවික වෙනවා. ඒ වගේ වචනයක් ගත්තට පස්සේ මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා අසන්නට අවබෝධයක් එන්නේ ඒ වගේ වචන පුළුවන් තරම් අයින් කරන්න කමඨාන් වාර්තාවෙන් අපිට ඕන කරලා තියෙන්නේ අත්දැකීම බෙදා ගන්නයි. ඒ නිසා තාක්ෂණික වචන අයින් කරලා දෛනික අපි කියන සම්මුති වචන පාවිච්චි කරනවා වඩා හොඳයි. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්ස අද පරයන්කේදී විසිරුණු සිත් තරමක් වැඩි වූ අතර පරතෝ සංකල්පයට අනුව සතිය හොඳින් පවත්වා ගැනීමට එය රුකුලක් හා උපකාරයක් යයි සිතා පුහුණුවේ යෙදුණෙමි. පසුතැවෙන ස්වභාවය අපැහැදිලි අවම මට්ටමක පවතින අතර දහවල් දාණයට පෙර පරයන්කය වන විට සිතේ විසිරීම සැලකිය යුතු ලෙස අඩු වී ගොස් ඇති බව දැනිනි. ඒ නිසාවෙන්ම සිත ස්වභාවිකව සිදුවන පිම්බීම් හැකිලීම් කම්පන වේග ආදී දෙස චේතනාත්මකව කිසිවක් නොකර සතියෙන් බලා සිටියෙමි. එය ආයාසයකින් තොරව ඔහේ සිදුවන වාසේ දැනේ. සක්මනේදීද සුපුරුදු ලෙස සමීපව බැලීමෙහි නියැලී සිටිමි. සෑම පරයන්කයක්ම සක්මනක්ම එකිනෙකට වෙනස් අත්දැකීම් ගෙන දෙන බව දැනුණු හේයින් අලුත් අත්දැකීම් දැකීමේ කැමැත්තකින් පරයන්කයටත් සක්මනටත් යොමු විය හැකිය. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. ඔය කියන්නේ එනේන ආස්වාසය ප්‍රසවාසයක්, එනේන වමක් දකුණක්, එනේන සක්මනක්, එනේන පරයන්කයක් නවම අදහසින් නවක අදහසින් කරන්න යනවා නම් භාවනා කියන්නේ මහා වෙහෙසක් නෙවෙයි හුදු විනෝදාංශයක් විතරක් වෙනවා. හැම වෙලාවෙම එන දේ බාර ගන්න ලෑස්ති ඉතින් ඒ මනසකට ආතතිය කියන එකක් එන්නේ ඒ මනසකට අසහනය කියන එකක් එන්නේ පශ්චාත්තාවපයක් එන්නේ මොකද එනේන චිත්තක්ෂණය බුද්ධ විදිනවා ඉතින් ඒ නිසා මේ අතීතනාගත දුවන්නේත් නැහැ පශ්චාත්තාවපයක් දැම්මට රඳන්නේ නැහැ හිතින්නේ නැහැ මොකද හැමදේම නවක භාවයෙන් නවමු භාවයෙන් බලනවා ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන එකක් තමයි මේ අපි සිල් ගන්නේ අපි හිත අලුත් කරගන්නේ අපි මේ භාවනා වැඩ පිළිවෙලට ආපහු අලුතෙන් සිල් අරගෙන ඊපස්සේ කියන මම පරණ මනුස්සය නෙවෙයි. මම දැන් සිල්වතෙක් කියලා ඒ වෙන පරිසරය වෙනස් කර ගන්නවා. සද්ධාව අලුත් කර ගන්නවා. ඒ හැමදේම හිත අලුත් කරගන්න නැත්නම් මේක පුස්කාච්ච නැත්නම් හත් අවුරුද්දක් පරණ වෙච්ච වැසිකිලි වලක් වගේ. මේ හිතේ වැඩේම පරණ කුණු කන්දල් එක හැසිරෙන එක. ඉතින් ඒකෙන් මේ පොඩ්ඩක් උස්සලා පොඩ්ඩක් අවුස්සලා අලුත් වාතය ලැබෙන සලස්සවුවොත් පේන්න පටන් ගන්නවා මේ කුණු කන්දරේ ඉන්නට වැඩිය කොච්චර වාසනාවක්ද මේ කියලා. එතකොට තමයි හිත ඉහළ මට්ටමකට යන්නේ. එහෙම නැත්නම් උසස් තත්වයකට යන්නේ ඔසවා තැවීමක් වෙන්නේ. ඉතින් මේ පෞල් වල ගත කරන ජීවිත නැත්නම් මේ ප්‍රවෘත්ති බල බලා ලෝකේ ඉන ජීවිත අර අසුචි වලේම අඩිය ගෙවිලා ඉන්නවා මිසක් අහුලං වදින තැනකටවත් යන්න කැමති නැහැ. අලුත් තුරන් ටික බැදෙන්න තුනට පස්සේ තේරෙනවා මේ අපි දොරවල් වහගෙන ඔය පුස්කාගෙන කාමරය ඇතුලේ හිටියට ජනේල් ඇල්ල වැළුවොත් හොඳ තීර පායනවා එළියේ. එළියට ගියාම හරි විවේකයක් තියෙනවා. ඉතින් ඒ ටික කරන්නේ නැති වුණොත් ඉතින් මේ කය හිත හරියට ලෙඩ වෙනවා. ඒ නිසා වරින් වර වරින් වර මේ නවක බව, නැවුම් බව ඒක දවසක් රිට්‍රීට් එකක් ඉවරලා යනකොට කට්ටියක් කියනවා අපි භාවනා වැඩමුළුවේ ඉඳද්දී පොඩි ළමයි ටිකක් උණයි කියලා ආයෙසර. අර ගෙදර ගෙනා තුන කම් කරච්චල් මොනවත් නැහැ. අපි ආයෙත් මේ නවක යෝගාවචරයෝ නා ආධිකම්මික යෝගාවචරයෝ නැත්තම් බිග්ිනර්ස් ඒක දෙන්න බෑ කාටවත්. ඉතින් ඒක ඔය විතරත් නැහැ කියන්නේ මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ. අත්තම් මේ සීයේ කිව්වට බෑ උන්දලගා උකුණු වෙලා ඉවරයි. ඉල්ලනවා ඉන්නනේ බාලවල්ලි කෙනෙක්ගෙන් හරි නංගි කෙනෙක්ගෙන් හරි උඹේ ඔය තරුණකම මට දීපන්. ඒ කාලේ විතර ජීවත් වෙන්නේ අනිතික පුදුමාකාර බරාදින ගොණෙක් වගේ ඇදපන් වෛරෝ බරභාගය කියනක්ද. ඉතින් ඒක කොහොම හරි උපක්‍රමයක් හොයාගන්න කොහොම හරි දහංගටයක් දාගන්න නිටතරම අලුත් වෙන්න නවක භාවයක් ඇති කරගන්න ඒ නවක භාවයක් ඇති කරන කෙනෙක් විතරක් ඇසුරු කරන්න. ඒ කුණු වෙච්ච පල් වෙච්ච මෙට්ට ඇහි වෙච්ච කට්ටිය ඇසුරු කරන්න ගියාම කතා කරන්න දෙයක් නැහැ. ඒක ඒක විදිහක ශිල්පයක් ඒක විදිහක පෙරපිනක්. නමුත් මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දන්නවනම් ඒ කෙනාට ඒ වගේ නවක හිත ඇති කරගන්න කට්ටිය ආකර්ෂණයකුත් තියෙනවා. ඒකයි අපි මේ භවනා මධ්‍යස්ථාන හොයන්නේ සත්පුරුෂය හොයන්නේ. ඒක බුද්ධ උත්පාද කාලෙක විතරනේ අපිට හම්බ වෙන්නේ. ඉතින් හම්බ වෙච්ච වෙලාවේ ඒ බාහිර අනුග්‍රහ සැලකිලිමත් වෙන්න පුළුවන් මෙන්න මේ නවක් වීමේ හිතන අලුත් වෙන හිතක් අඳුනගත්ත කෙනාට විතරයි. අනිත් කෙනාට ඒක තේරෙන්නේවත් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය උදේ පර්යංකයේදී මූල කර්මස්ථානයේ සතිය පිහිටා සිටින අවස්ථාවේදී සිත ශරීරය කෙරෙහි යොමු විය. එහිදී සම්පූර්ණ කය වරහන් ඇතුලේ ස්ථාන දෙකක් හැර නොදැනුණු අතර එය ශක්ති ශේෂ්ත්‍රයක් ලෙස අත්විඳෙමි. මා කිහිප විටක්ම මූල කර්මස්ථානයටත් ශරීරයේ පවත්නා අවස්ථාවටත් මාරුවෙන් මාරුවට සතිය පිහිට වූයෙමි. ආස්වාස ප්‍රස්වාසය නොදැනෙන මට්ටමේ තිබුණි. මෙම අවස්ථාව ප්‍රථම වතාවට අත්විඳි අවස්ථාවක් විය. පැය එකක් පමණ අකණ්ඩ සතියක් පැවතුණි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. ඔය මේ කියනවා චිත්‍රය බලනකොට කැන්වස් එකත් එක්කම චිත්‍රය ඇඳලා තියෙන තිරෙත් එක්කම බලන කෙනා තේරෙනවා අපි මෙතෙක්ල් චිත්‍ර විතරයි බැලුවේ. නමුත් චිත්‍රයට වැඩිය මේ පදනම තියෙන්නේ canvas එකේ. ඒ නිසා අනිද්දාස බලනකොට මම ඇඳලා තියෙන canvas එකත් එක්ක බලන්න කියලා. එතන මුහුදු වෙලට ගිය කෙනා රැළ බලනවා වගේම ඈත පේන සිටිජේ දිහත් බලන්න පුරුදු වුණොත් සිටිජේ කවදාවත් හෙල්ලෙන්නේ නැත්නම් පෙරලෙන්නේ නැත්නම් හරියම කෙලින් ඉරක්. රැළ කියන්නේ නිතරම උඩපල්ලෑ යන කොහොම පිචිත්තක්ෂණයක්වත් විවේක වෙන්නේ නැති දෙයක්. ඉතින් මේ දෙකටම තමයි මෝද කියන්නේ. ඒ වගේම අපේ මේ පැවැත්ම භවයේ තියෙන මොන්නම දෙකට සැලෙන්නේ ඒක යට මට්ටමේ තියෙන උඩ මට්ටමේ ඉතින් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ ඉතින් කච කච කච කච කච කච ගන්න. ඔය දෙකම දැක්කට පස්සේ පේනවා ඔය දෙකේ වයසට යමන්නේ නැහැ. කදාවත් නැහැ. ඔය පසුබිමේ තියෙන නිස්සද්ද භාවයේ ඕ දඟලනතේ වයසට යන දෙයක් නැහැ. ඔගේ ඥාන පරිමකමකුත් නැහැ. ඉතින් මේවට නංවනම් දීගෙන මට මහලු වයසේ බැරිය සිරිපා කරනු වෙන ගායනා පෙරසේ කියලා අපි චෛසුරු ගෑවට නවක හිතක් ඇති කරගත්ත මනුස්සයර පේන ඕක කොහොම තමයි. මොනවත් දෙන්නේ උදේරය කියලා එකක්වත් ඉරියව්වක් කියලා එකක්වත් මූල කර්මස්ථානයේ අනික් කර්මස්ථාන කියලා බේදක මොකක්වත් නැහැ. ඉතින් මේ දර්ශනේ එනකම් අපිටි පංගු peeru කරනවා මූල ධර්මවාදී වෙනවා අර කොහොඳයි මේක හොඳයි කියනවා. දැක ගත්තට පස්සේ පේනවා මෙච්චර කල් මේක නොදකින් කියලා කොච්චර වැඩ කරලා තියෙනවද කියලා. මේකේ තියෙන දේ නොදකින්ද වැඩ කරන හැටි තමයි මේ සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ ලෝක ඥාන කියලා කියන්නේ ලාභ සත්කාර කියන්නේ ඒක අදාළ මේක දිහා බැලුවොත් ඒ කියන්නේ බුදුහාමුදුර කෙනෙක් අපිට පාර පෙන්වන්න ඕනේ එතකොට පේනවා එතකොට පේන්නේ ඉස්සල්ලාම දැක්කා වගේ හැබැයි එක වාසනාවක් තියෙනවා එක සැරයක් දැක්කට පස්සේ ඒක නොදැක ඉන්න බෑ අම්මා මුත්තා කිව්වා ආයකක් දාකවත් බෑ නිවන් දකින්නකම්ම ඒ තිරෙයි චිත්‍රයයි සිටිදයයි රැල්ලයි ඒ වගේ මේ ශරීරයේ දැනෙන කොටස් සහ නොදැනෙන කොටස් ඒ දෙක බලන්න ගිය මනුස්සයාට කවමදාකවත් මොනව දැනුණත් එමන්සගේ හිත ඉබේම බලන නොදැන කොටස බලන්න. මොකට නොදැනුණා නම් දන්න මේ දැනි නොදැනීම දැනෙන දැනීමට සාපේක්ෂව තමයි කියලා ඒක ගියාට පස්සේ ඒක ආයේ ජීවිතේ කවදාකවත් අයින් වෙන්නේ නැහැ. ඒක ඇති කරගන්නයි අපි මේ මෙච්චර මේ තටමන්නේ. භාවනා වැඩමුළු කරන්නේ. ඒක නැති දෙයක් නිසා නෙවෙයි. ඒක ඒ විදිහට දකින්ද ඒ දැක්කට පස්සේ මනුස්සයාගේ විශාල වෙනසක් වෙනවා. ඒ කරපු කෙනාට ස්තුතිවන්ත වෙනවා. නමුත් මේක අපි උප්පත්තියත් එක්කම ගෙන අපේ ගන්න. කිසිම කෙනෙකුට ඒකේ අඩුතක් සීරුවක් අඩු ලන්සුවක් තියලා නැහැ. දෙයියෝ දෙනකොට ඔක්කොම දීලා තියෙන්නේ. ඉතින් අන්නේ දර්ශනය ලැබෙන ලැබුණාට පස්සේ ඒක සාක්ෂාත් කරන්නේ සඳහා බලන බලන ඕනම දෙයකට පසුබිමට සාපේක්ෂව බලනවා කියන එක තමයි මේකේ ධම්මනිසන්ති ආමරගේ වචනේ. මොනම දෙයක්වත් ඉදිරිපත් කරන්න එපා පසුබිමට සාපේක්ෂ නැතුව. පසුබිමට සාපේක්ෂ කියන්නේ රැළ ගැන උඩ පැන පැන කියවන්න එපා. සිටිදියක් තියෙන බව මතක තියාගන්න. චිත්‍ර ගැන උච්චර අඬන්න එපා. චිත්‍රය ඇඳලා තියෙන තිරයක් තියෙනවා. මේ උඩ පහළ යන දේවල් ගැන දඟලන්න එපා. උඹට භවයක් තියෙනවා. ආන්න ඔය දෙකම සහිතව බැලුවහම ඒක අමර බැල්මක් කියලා කියන්න පුළුවන්. ආදුනිකයි. තෙරුවන් සරණයි. අති ගෞරවනීය හාමුදුරුවනේ. ආනාපාන සති භාවනාව. භාවනාවට වාඩි වී මම දැන් මෙතන හිඳිනවා යන සිතුවිල්ලෙන් මොහොතක් විවේක ගත්තේය. ඉන්පසු ඉබේ වැටෙන හුස්ම රැල්ල දෙස බලා සිටියේය. ඊයේ මා ඉදිරිපත් කළ පරිදිම අදත් ප්‍රස්වාසයේ අවසානය දකින හිතින් ඉතින් මට පෙර ලෙසට එය දිස් නොවූ අතර මට දැනුණා ප්‍රස්වාසයේ අවසානය ආස්වාස මුල් අවස්ථාව බව ඒ වගේමයි එම ආස්වාස රැල්ල ගන්න හැම මොහොතකම නිහඬ වතුරට පොඩි ගල් කැටයකින් ගහද්දී වතුර සලිත වෙනවා වගේ ශරීරය සලිත වෙනවා උපදෙස් ලබා දෙනු මැනවි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවනින්ම සැනසේවා ඉතින් මේ පටන් ගත්ත එක දිගට බලන්න යන එක තමයි දෙන්න තියෙන උපදේශේ. ඒක නිසා මේ දර්ශනය අසම්පූර්ණ නිසායි ප්‍රශ්න අහන්න හිතෙන්නේ මොකද්ද කරන්න ඕන කියලා උපදෙස් බලාපොරොත්තු වෙන්න ඕනේ. නමුත් Taman දන්නවා මේකමයි පාර කියලා විශ්වාසයෙන් යුක්තව අවිශ්වාසිකින් තොරව මේක නැවත නැතු මතුවීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන එක තමයි ති උපදේශයේ වශයෙන් කියන්නේ. ආදුනිකයි, තෙරුවන් සරණයි, අතිගෞරවනීය හාමුදුරුවනේ, සක්මන් භාවනාව මම මෙතන හිඳිමි යන හැඟීමෙන් මොහොතක් සිටගෙන සිටියා. පාදය තබනවා, උසවනවා, යවනවා, තබනවා යන අයුරින් ක්‍රමයෙන් සක්මන කරද්දී දැනෙනවා තබන පාදයට දැනෙන විඩාව මගහැරවීම පිණිසයි මේ පාදය ඔසවා මදක් පවනේ සොලවා නැවත තැබීමට ඉඩ සලස්වන්නේ කියා. තවද ඉදිරියට යවන දුරින්ම පාදය නොතියා ටිකක් පසුපසට ගෙනල්ලයි පාදය තැබීමට අවතීර්ණ වන්නේ කියා. ඉතින් ඒ ඔස්සේ හිතට මෙහෙම හිතෙනවා. හැම තැනකම බොහෝ දුරට විඩාවට විරාමයක් ඇති බව. ස්ටාර්ට් එකේ ඇති වාහනයක් වුවද බිදි බිදී ශබ්දය නගයි. වරහන් ඇතුලේ එක දිගට වගේ ඇහුණට වඳුරට විඩාවෙන් ගැම්ම ගත්තට ඌ පාවෙන සුළඟේ සුවයක් විඳී. ඒ නිසා ඌ දිගින් දිගට පණී. පෑනටද අකුරෙන් අකුරට සහනයක් ඇත. බිමට වැටෙන කොළයද එකපාරට වැටෙන්නේ නැත. පාවෙවි පාවෙවි වැටෙයි. මට හිතනවා මේ ලෝකයේ හැම දෙයකම දෙපැත්තක් ඇති බව. මුඛයෙන් මුඛයෙන් රස බොජුන් පිටුපසින් කක්කා. උපදේශ හරිම ගැතයි. මගේ වචනේ දැන් ගෙදර ගිහලා ඔබල බැනුම් අහනවා. භාවනා කරලා ගියාට පස්සේ මේ අසභ්‍ය වචන ඉගෙනගෙන ගිහිල්ලා ඒක සාමාන්‍ය විදිහට පාවිච්චි කරනවා ලියන දේවල් නෙවෙයි කිව්වට මේ නරකෙට මේ වාර්තා වෙනවා ඒකයි වෙලා තියෙන්නේ. උපදේශ දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. හොඳ රචනාකාරයෙක් කියලා නම් කියත හැකි. ඕක නෙමෙයි කොයිය භාවනාව කියන්නේ. කොහොම යන්න පටන් ගත්තාම සරුංගල් අරනවා වගේ ඊතිවිලි එනවා. නමුත් පුළුවන් තරම් ඒ ඊතිවිලි වලට වැඩිය තමන් මේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ඉරියව්වට එහෙම නැත්නම් අරමුණට ගන්න එක ටිකක් ගොරක ගතිය පේනවා. නමුත් නැත්තම් මේක දිගින් දිගට දිගින් දිගට යනවා මේ කතන්දර ගොතන්න යනවා. ඒක හැබැයි වළක්වන්නත් බෑ කියලා සරුවචන්සේ සඳහන් කරනවා. එහෙම හිත උද්‍යෝගයටපත් වුණාට පස්සේ ඒක හෙලි කරන ගතියක් දිගට දිගට යන ගතියක් එනවා. ඉතින් ඒ දිගේ මම දැක්කෝ ඒ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ ඒක ඒකට කමන්නේ කියලා ඉඩ දෙනවා. අපි ලොකු සාහන්ති ලීලා තිබුණා දෙන්න එපා. දුන්නොත් එහෙම ඊගාවට කරන දිනචරියාව කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේක වළක්වන්න බෑ. මලක් පිපිච්චාම සුවඳ එනවා. ඒක ලස්සනයි. ඒකට කෑ ගහන දෙයක් නැහැ. ඒක නිසා ඒ ඒ දෙන්නගෙන් කවුරු හරි කියන්න මන් දන්නේ මේ වගේ ඒ වගේ කතන්දර ගෙතිකන එනකොට පුළුවන් තරම් බලන්න ඕන මේක ලෙඩක් නැති වෙලාව. ක්ෂණ සම්පත්තිය තියෙන වෙලාව. භාවනා කර ගන්න පුළුවන් වෙලාව. ওই චින්තාමේ ඕන වෙලාවක කරන්න පුළුවන්. ඒ නිසා ඒ ඒක අමෝරාවෙන් නමුත් ඒ තමන්ගේ ගෝචර භූමියට ගෙනල්ලා තියාගන්න එක තමයි තින් අරසකාරීව දෙන්න පුළුවන් උත්තරේ. හැබැයි මේක කෙරුවා කියලා ලොකු බරපතල වැඩක් නෙවෙයි. මොකද අර හිත පිපෙන වෙලාව. ඉතින් ඒක හිතාගන්න මේ වෙලාවේ ලෙඩක් කරදරයක් නැහැ වෙලාව. ඒ නිසා තරුංගලට අර ඉන්නවට වැඩිය අර පුළුවන් තරම් මූල කර්මස්ථානයේ හිටියොත් ගැම්ම කැඩෙන්නේ නැතු වෙනවා. මේක දිගේ ගියොත් සමහරලාට සීලෙත් මේ සතියත් කැඩෙනවා. කැඩලා අන්තිමට මේ මනෝ විකාරයක්ද ඇත්තක්ද ප්‍රත්‍යක්ෂයක්ද මේ සංකල්පයක්ද කියලා හොයාගන්න බැරි තැනට යනවා. ඉතින් උඟාක් අද ලියලා තියෙන පොත්, භාවනා පිළිබඳ ලියවිලා තියෙන පොත් ඔන්න ඔය වාතාවරණේ ලියවිලා තියෙන්නේ. භාවනා නොකර නෙවෙයි, භාගයට තැම්පිච්ච allele. ඊට පස්සේ යාට කතා කරන්න හිතෙනවා. ඉතින් ලියන්න පටන් ගන්නවා. ඉතින් කියන්න පටන් අර ගන්නවා. එතකොට වෙන්නේ මනසටත් යන්න තියෙන ගමන බාධා වෙනවා. ලියන දේවලුත් අර්ධ සත්‍ය තියෙන. හැබැයි හරි సౌందర్యාත්මකයි. හරිම නැවමුයි. නමුත් පුළුවන් තරම් ගන්න තේක අව탁සීරු කරලා භාවනා වැඩ පිළිවෙල නැත්තම් මේ හම්බ වෙච්ච වෙලාවේ හීහා ගන්න ඕනේ. අරක් දෙන්න ඉන වෙලාවේදී දඟල දඟල ඉඳලා බෑ. තමන්ගේ හීහා ගන්න එක තමයි කරගන්න තියෙන්නේ. අවසරයි සාංශ කමඨාන් වාර්තා එපමණයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස දසසීල් මාතාවක් සමාදන්ව සිටිනා දසසීලයේ ගරු සිල්පදයක් බිඳුන හොත් ආයති සංවරයට පැමිණෙන්නේ කෙසේද පහදා දෙනසේක්වා තෙරුවන් සරණයි දසිල් තිනකොට ඇත්තටම පරාජිකා වෙන්නේ පළවෙනි ශික්ෂාපද පහ සතුන් මරීම සොරකම් කිරීම කාමීත්‍යචාරයේ බොරු කීම සහ සුරාපානී ඊට පස්සේ තියෙන විකාල භෝජනේ නච්ච ගීත වාදිත විසුක දස්සන වගේ දේවල් උච්චාසයන මහාසයන මොදල් පරිහරණය ඉච්චර බරපතල අකුසල් නෙවෙයි ඒකෙන් පරාජික වෙන්නේ නැහැ. නමුත් මෙන්න මෙහෙම මේකේ වංචනික ධර්මයක් තියෙනවා. Taman දසසිල් සමාදන් වෙලා මුදල් පරිහරණය කරන ගමන් මුදල් පරිහරණය කරන්නේ නැති කෙනෙකුට ලැබෙන ලාභ සත්කාර ලැබනකොට බොරු කීමනක් වෙනවා. දසසිල් සමාදන් වුණා නම් මුදල් පරිහරණයක් නැහැ. ඒක ඉල්ලලා ගන්න එකක් නේ. මේ ජාත රූප රජිත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඊට පස්සේ මුදල් පරිහරණය කරනවා. කරනකොට එයාගේ මුදල් පටියන කිරීමෙන් වෙන හානියකින් නෙවෙයි මේ සිල්පදයේ කෙලසෙන්නේ බොරු කීමේ. Taman සිල්වතුන් වාසේ පෙනී හිටිනවා. ඒක මේ වචන කතා කිරීමෙන් වෙන එකක් නෙවෙයි. දස සිල් වලටම සමාදන් වෙලා රකින්නේ නව සිල්. හැබැයි දස සිල් ලෝකෙ පෙනී හිටිනවා. එතකොට අර එයා දස සිල් භූමියෙන් චුත වෙන්නේ බොරුවක් කියවන හරහා. ඒක නිසා කියන්න බෑ මුදල් පාවිච්චි කරද්දි කියලා පාවිච්චි කරනකොට පින් සිද්ධ වෙනවා කියන්නේ නෙමෙයි මම මේ හිත කියන්නේ. ඒ ටිකවත් කරන්න බැරි නම්, ඒ කියන්නේ දසිල් සමාදන් වෙලා දසිල් රකින්න බැරි නම් ආවිගතයිස් නෑ බුදුරජාණන් කියන්නේ දුබ්බල්යන් ආවිගත. මගේ දුබල බව ප්‍රකාශ කරලා අටසිල් වලට බහි. ඉතින් ඒක තියෙන සමාජ තත්ත්වය පිළිබඳව ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා ශිල්පද නිකන් දෙන නිසා ගොඩක් ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. මට කොච්චර දකින්න පුළුවන් කියලා දැනගන්න ඕනේ. ඒක බුදුහාම කියන්නේ හරක් ගන්න දන්නේ නැති එකාට ඒ හරප්පට්ටිය රකින්න බෑ කිය. ඒක දැනගන්න ඕනේ මේකේ නෑම්බියෝ මෙච්චරක් ඉන්නවා, වස්තු මෙච්චරක් ඉන්නවා, මී මී හරක් මහා හරක් මෙච්චර ඉන්නවා, දෙන්නු මෙච්චරක් ඉන්නවා, පැටියෝ මෙච්චරක් ඉන්නවා ගාන දැනගන්න ඕනේ. මට හරප්පට්ටිය දුන්න මම බලනවා මම ගාන දන්නේ නැහැ කියනවා නම් යෝගණං නාබිදානාති ගෝගණං නරක්කති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා හරක් ගන්න දන්න දෙකට හරක් රකින්න බෑ. ඒකේ ශිල්පද රකින්නකොට තිබුණට නිකන් දෙමළ මේ ඇට්ටු කාපිරි ඇට්ටෝම් ගෙදර ගියා වගේ ශිල්පද කාගෙන ගියට ඇති වැඩක් නැහැ. ගන්න ටික කිසල බැලන තෝරලා පුළුවන් හැටි විතරක් ගන්න එකයි තියෙන්නේ. අවසාන ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය ධර්ම දේශනයට අදාළ ප්‍රශ්නයකි. ධර්ම දේශනයේදී සමාධි පහක් පිළිබඳව ඔබ වහන්සේ සඳහන් කළේය. එයින් ප්‍රීති, සුඛ, චිත්ත හා ප්‍රඥා පිළිබඳව විස්තර වූ අතර ඉතිරි සමාධිය ගැන සඳහන් නොවිය. කාරුණිකව එම සමාධිය පිළිබඳවත් කෙටියෙන් හෝ පැහැදිලි කර දෙනසේක්වා. තෙරුවන් සරණයි. ඇත්තටම ඔපේ පහක් තියෙන බව නම් ඇතාවේ තියෙන පීතිපරණතා, සුඛපරණතා, චේතෝපරණතා, ආලෝකපරණතා, පස්සද්ධිපරණතා. එනිසා මේ පහක් තියෙන බව ඇහිලා තියෙනවා. ඉතින් දේශනා මාලා ඉවර නැහැ නේද? අදත් තියෙනවා. ඒක මේ අර තැම්බෙන්නේ ඉස්සෙල්ලා ලුණු බලන්න හදනවා වගේ. අරගෙන මට්ටියෙන් හරන් කණ්ඩා හදනවා. ධර්මාසාව නම් තමයි. නමුත් මේ පොඩ්ඩයි විසලවදාරණ එකයි තියෙන්නේ. අද බලමු ඊටු ටික ලැබුණොත් හොඳයි ඉතින් නොලැබුණොත් ආයෙ බනින්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ බෑ අද පෙන්නට පස්සේ. ඒක නිසා වෙන්නේ නැති අදම චෝදනා පත්‍රය ඉදිරිපත් කරන්න නැත්තේ. ඒ නිසා මේ පහක් බව හැබෑව නමුත් ඒ පඤ්ඤා පරණතා කියලා නෙවෙයි ඒක තියෙන්නේ ආලෝක පරණතා එහෙත් පටිපස්සද්දි ඒ සමාධි පහ තියෙන අපි දැන් තුනක් කතා කරලා තියෙනවා අද බලාපොරොත්තු වෙනවා ඊටු දෙක සාකච්ඡා කරන්න වාර්තා එපමණයි ස්වාමීන් වහන්සේ අද නම් ඇහුණා එතකොට අපි විනාඩි 40ක් කරන් තියෙනවා 40 කිට්ටු ප්‍රමාණයක් ඉතින් කාට හරි වෙන තම තමන්ගේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව හෝ එහෙම නැත්නම් මම මේ දීප උත්තර සම්බන්ධව හෝ නැත්නම් ධර්ම සාකච්ඡාවට අදාළ වෙන කියන කරන දෙයක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරමු. නැත්නම් අපි මේ විනාඩි 20ත් ඊගාට කරන්න තියෙන සක්මන් භාවනාවටම යා කරලා සාකච්ඡාව ආරම්භෙන් නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කාට හරි තියෙනවද කියන්න කරන දෙයක්? එහෙම නැත්නම් අපි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා. අපි මේ සක්මන් වාරයේ පහමාරේ 3ට නැවත රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි